ඒකම සතියේ එකලස් වුණොත් ඔය ඔක්කොම බලවත් දේවල් විදගෙන යනවා. යාට ඕන කරන්නේ එකලස. දැන් බුරුමේ බුරුම කට්ටක් වුණා කියලා විදිනකොට කට්ට හිමි ගියෝ සුතුස් කාලා කල්ලාන බුරුම කැටේ වගේ. හරියට ඇල්ලුවොත් විදගෙන යනවා. ඒ වගේ තමයි සතිය හරි තන හරි වෙලාවට හරි බල දාලා විද්දොත් ඒ කාගෙන යනවා. හැබැයි නూరుට ගියොත් පොඩ්ඩක් හරි මේ ගියොත් ඔය භාවනා කරන්නේ කොහාටද මෙහෙම ගැසිලා ඒ හනුරට කියලා කඩලා ඒකෙදී ආයේ ලකුණු පෙන්නන්නේ අතනින් කැඩේ මෙතනින් කැඩේ කියන්න බෑ. ඉතින් කට්ට ඇතුලේ ඉරවල ආයේ ඒ ඉදිරිලෙක ගන්න බෑ. අපි ඒ තරම් කැඩෙන සුළු. හැබැයි හොඳට බුරුම වැඩ කරන කට්ට තමයි බුරුම කට්ට දැන් තියෙන චීන කට්ට හරිම ඉක්මනට කැඩෙනවා. ඒ කට්ටිය හරියට දන්නවා අල්ල නැහැටි. ගානට අල්ලගෙන ඉන්නකොට ඇඟට යම් කිසි ඉඩක් දීගෙන විදින්න පුළුවන්. හෙළුන කැඩෙන. අන්න ඔය තමයි සතිය කොච්චර දිනු වෙලා තිබ්බත් ඒක පාට හරියට පිටතටම කඩලා. ඉතින් ආයෙ හැරෙත් යන්නේ. එහෙම තියලා තියලා තියෙන සතිය වුණ කිරීම තුළින් තමයි සම්පජඤ්ඤය කියන මේ සම්පජඤ්ඤය කියන ඥ කියන පදේ නැති සං කියන පදය විස්තර කරනවා සොයං කියන පදේ ඍජු කියන පදේ හාත්පස කියන පදේ. කමෙන්ට මොනවාරි සංසිද්ධියක් මතුණා නම් ඒ සංසිද්ධිය අවබෝධ කරගන්නේ බුදුහාමුදුරගේ ඥාණයෙන්වත් ගුරුහාමුදුරගේ ඥාණයෙන්වත් පොතෙන් අත්දැකීම ස්වයම්භූවම අවබෝධ වෙනවා. එතකොට ඒකට කියන සංජඤ්ඤ කියලා. සම්පජඤ්ඤ කියලා කියනවා. ඍජුවම ආවෝද කරන්නේ. ඊයේ වෙච්ච එකක්වත් හෙට වෙච්ච එකක්වත් නෙමෙයි අස්පන අපිට වෙන්නේ. අනිත්‍යතාව තමයි හාත්පසින්ම ආවෝද කරන්නේ. දැකපු දේ ආනාපානිය ආවෝද කරන්නේ 11 ආකාරයට ආනාපානෙට මෙහිත දාගෙන ඉන්නකොට ඉන්නකොට එන්නේ එන්නේ ඒකේ තියෙන විවිධ පැති සම්පූර්ණ කරමින් සම්පූර්ණ වීමක් සිදු වෙනවා. අනිත් එක ඒ ආවෝද කරන එක බුදුහාමරගේ ඉරදිකේ ගියාට බුදුහාමරගේ ආවෝදනේ තමයි ආවෝදේ. ඒ වගේම ඒක වර්තමානෙම යල්ලන්නේ. වර්තමානෙම හැමදේම ගන්න. ඒ නිසා සංකීර්ණ පදය මේකට පයන්න දානවා ප්‍රකාශ කියන්නේ. සාමාන්‍ය ඥානයේ තියෙන එක හොඳම තීව්‍ර අවස්ථාවක් තියෙනවා. මුදුපත් වෙන නිසා සම්පජන්්‍යකරණ පදයට අර්ථ හයක් දෙනවා. ඥානය, විජු ඥානය, සම්පූර්ණ ඥානය මේ තමතුලින් ඇති ඥානය. ප්‍රකාශ ඥානය ප්‍රකාශ ඍජු ඥානය සම්පාකද තමාතරින් ඇති වෙන ඥානය ප්‍රකාශ හත්පත් ඥානය කියලා හයක් ඇති වෙනවා ඒක සාමකාමී පරිසරයක් තුළ විතරමයි එන්නේ කවදාකවත් වවන්න බෑ සම්පජාඤ්ඤය කියන කවදාකවත් වවන්න බෑ පරිසර සාත්‍ය දීපම් වැවෙන දෙයක් වවන්න ඕනේ නිදාස් පරිසරය ආරම්භ දෙන්නේ සතිය තමයි ඕනෙම විෂම ලෝකෙක සතියට ඉඩ ආරම්භ දෙන්න පුළුවන් ගැතියක් තියෙනවා සතියට පුළුවන් ඕනම අකුසලයක් තියදී ඉඩ ආරම්භ දෙන්න කුසලයක් තියදී ඉඩ ආරම්භ දෙන්න හිත ඇවිස්සලයි කියන එක මත සතිය පිටවන්න පුළුවන්. හිත නිස්සද්ද වුණා කියන එක මත සතිය පිටවන්න පුළුවන්. සතිය නෑ එහෙම තේරිලි වේදිලි. ඕනම දෙයක් සතියට යට හදපතන්න අහුවෙන දේ ලෝකේ නෑ. අන්න ඒක ගිහිල්ලා ඉදාරන් දුන්න ගමන් හිමීට මේ සම්පජන්ණිය ඇවිල්ලා බලය දහවුරු කරනවා. ඔය මේ එක ගහක් මැරිලා මුල දිරුවට පස්සේ ළඟ තියෙන ගහේ මුල අර මේ මැරිච්ච මුල කුණ දිගේ ඒ ගානටම රින්ගගෙන රින්ගගෙන යනවා. හොඳට වෙනවා ලොකු මුල මැරලා ඇතුලේ පුංචි මුලක් අලුත් කිරිමුල් දුවන හැටි. වගේ සම්පජඤ්ඤය පොළොව යට වැඩේ. සතිය පොළොව උඩ සතිය පොළොව උඩ වැඩේ ගහවන්නේ. සම්පජඤ්ඤය පොළොව යට වැඩෙන මුල් පද්ධතිය. වගේ ඒක සාරේ දිගේ දුවන්නේ. අඳුරටයි දුවන්නේ. ඒක එළිවෙච්ච ගමන් මේ කොළ වෙනවා. ඒක ඉතින් හොයනවා නෑ මේක අපිට ඕනේ නෑ. හැබැයි කොළදාවෙන් කීයක යට දුර වෙලාද වතුර වැඩිලා කුණු වුණොත් එහෙම කොළදාව හේබායි. මේ දෙක අතර සම්බර භාවයක් තියෙනවා. ඉතින් මේ සති සම්පජඤ්ඤ දෙක හැම දෙයකටම මුල් වෙන නිසා අභියෝග ප්‍රශ්නේ මතුවෙන්නේ මොකද්ද? මේ දෙක සීලවන්තයාටමද තියෙන්නේ නැත්නම් දුසීලටත් පුළුවන්ද කියන එක. සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒක සඳහන් කරලා තියෙනවා සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නස්ස හතුබනි සංඝෝති හිරොත්තප්පන් කියලා. අනේ යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤේ නැද්ද? සති සම්පජඤ්ඤේ කින් තොරද ඒ පුදුරට කාදා බයලජ්ජා පහළ වෙන්නේ නැහැ. පහළ වීමේ ධර්මතාවයක් නැහැ කියන්නේ. පහළ වීමේ මුල් නැහැ. හිරොත්තප්පම් බිකේ යසති හිරොත්තප්පම් විපන්නස්ස අතූපනිසං හොති ඉන්දිය සංවරෝ. යම් කිසි කෙනෙකුට ලෝකේ බයලජ්ජා දෙක නැත්නම් බයලජ්ජා දෙකෙන් තොර නම් එන්නේ කවදාකවත් ඉන්දිය සංවරයක් වෙන්නේ නැහැ කියලා. ඉන්දිය සංවරේ එන්නේ පදනම නෑ යාගා. ඉන්දිය සංවරෝ බිකේ යසති ඉන්දිය සංවරං අසම්පජ විපන්නස්ස අතූපනිසං හොති සීලා. ඉන්දිය සංවරයක් ආගලඟ නැත්නම් ඉන්ද්‍රිය සංවරයෙන් තොර නම් ඒ මනසගේ සීල බලාපොරොත්තු වෙන්න එපා කියන්නේ. නිසා සති සම්පජාඤ්ඤය තමයි හිතියකප්ප ඉන්ද්‍රිය සංවරය හරහා සීලය ඇති කරන්නේ. ඉතින් සීලය ආපහු වෙලා සතිය වඩනකොට නැවතිල්ල වැඩ කරන්න, නිස්සබ්ද වැඩ කරන්න, හිමීට වැඩ කරන්න ඉතින් උගන්වලා දෙනවා. එතකොට සම්පජාඤ්ඤේ අතුපතර විහිදලා වැඩනවා. ආ මේක ගිහිලා සීලය උසස් සීලයකට ගෙනත් දෙනවා. කොහොමම කරකොල කරකොල සීල නිසා පරම වේ ප්‍රමෝදින් සාප්‍රීති සුඛ පස්සද්දී මේ සමාධි යථාගත ඥාන දසර විමුති විමුති ඥාන දසර දක්වම කරකෝ කරකෝ කරකෝ කරකෝ වෙයි. එනිසා මේ ගෝ පළල් ශේෂ්ත්‍යක් විදිහට සති සම්පජාඤ්ඤය තමයි බෙඩ් ස්ප්‍රින්ග් තියෙන්නේ. ඇඳවල වලට දාන කැරක්කරි උඩට යන ස්ප්‍රින්ග් එක තියෙන්නේ. කුෂන් කරනකොට එම ගන්න. ඒ ලොකුම රවම තමයි සති සම්පජාඤ්ඤය. ඊට පස්සේ කැරක්කරි කැරක්කරි කැරකි මේ ඉහළට ඉහළට ඉහළට ඉහළට සම්මා සතියෙන් පටන් අරගෙන මේ ආර්ය අෂ්ටාංග භාවක කරනවා වගේ එන්නේ ඉහළටත් මැදිහත් වීමකොත් වෙවි වෙවි තමයි ගමන යන්නේ.